සිව් දිගින්ම ඇහෙන්නේ ඒ ලෝතුරා බුදු අසිරිය වඩා උපවත් කරන්න කළ යුතු කටයුතු පිළිබඳ සංවිධානවල හඬ. දෙකක් පහන් කූඩු තරග, තොරණ ඉදිකිරීම, දන්සල් පැවැත්වීම සීල භාවනා සංවිධාන ධර්ම දේශනා මාලාවන් මෙන්න මේවා පිළිබඳ සැලසුම් වල හඬයි අපට නිතර ඇහෙන්නේ. මේ හැම දෙයක්ම කළ යුතු වන්නේ ඒ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන් වහන්සේගේ විශිෂ්ටත්වය වඩ වඩා පිළිබිඹුවන ආකාරයට. හැම දෙයක්ම කරනකොට හිතන්න ඕන අබමල් රේණුව පින්වත් බුදු සිරිතට බුදු දහමට අගෞරවයක් නොවන විදියට කටයුතු කරන්න. දෙකක් පොහොය දිනය වෙනුවෙන් බාහිර අලංකාරය සඳහා කරන හැමදේම හැදෙන වැඩන પરම්පරාවට කිසියම් ආදර්ශයක් නිවැරදි අවබෝධයක් ඒ වගේම හොඳ අත්දැකීමක් ලැබෙනවා නම් හරිම වටිනවා. ඒ වගේම ලොකු කුඩා හැම දෙනාම විශේෂයෙන් කල්පනා කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තමන්ගේ අභ්‍යන්තර පිරිසුදු බව ඇති කර ගැනීම. ධන කාමය, බල කාමය, යසස් කාමය, ඒ වගේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම වගේ දේවල් ඇති වෙන්නේ අභ්‍යන්තරය අපිරිසිදු වෙනකොට. මේ දුර්වලකම් වලට නියම විසඳුම ඇතුළත පිරිසිදු කර ගැනීම. ඒ සඳහා පින්නතුනේ අවශ්‍යයි දිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය ධනෙන් ධනවත් වීම. මේ ආර්ය ධනෙ කියලා කියන්නේ ඒ බුදුපසේ බුදුමහරහත් උතුමන් පෙන්වා දීපු සාර ධර්ම මාලාවක්. දැන් භෞතික ධනය ගේ දොරයි දෙකනම් මිල මුදල් ආදී අප්‍රමාණ දේ මේ කොච්චර තිබුණත් කෙනෙකුට සැනසෙලිදායක ජීවිතයක් ගෙවන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ආර්ධනය තියෙනවා නම් ඒක ලබන්න පිළිගන්න. අන්න ඒ නිසා දැන් අපි බලමු ඒ ආර්ය ධන මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේදී පැහැදිලි කළා ආර්ය ධන හතක් තිබෙනවා කියලා. සද්ධා ධනං සීල ධනං හිරි උත්ප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සත්තමං ධන ශ්‍රද්ධාව සීලය පවට භය පවට ලැජ්ජාව බණ දහම් ඇසීම පරිත්‍යාගය ප්‍රඥාව කියන මෙන්න මේ ධන හත තමයි ආර ධන කියලා කියන්නේ සප්තාර ධනය කියලා කියන්නේ. එතකොට පින්නතුනේ යස්ස ඒතේ ධන අත්ථි ඉත්‍ත්‍යා පුරිසස්සව යම් ස්ත්‍රියකට හෝ වේවා පුරුෂයෙකුට හෝ වේවා මෙන්න මේ ධන හත තිබෙනවා නම් අදලිද්දෝති සංආහෝ ඒ අය දුක්පතුන් නොවේ අමෝඝං තස්ස ජීවිතං ඒ අයගේ ජීවිත සම්පූර්ණයි හිස් නැහැ මේ තමයි මාත්‍රුකා ගාථාවේ තේරුම දැන් අපි මේ ආර්ධන හත එකින් එක අරගෙන සිටින් නමුත් පැහැදිලි කරගත යුතු වෙනවා ඒ අවබෝධය සඳහා ජීවිතයට සම්බන්ධ කර ගැනීම සඳහා පින්තුනේ දැන් අපට පැහැදිලි පළමුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පළමුවෙන් බුදුහාමුදුරුව පැහැදිලි කළේ කොමක්ද ආර්ධන වශයෙන් ශ්‍රද්ධා ධනෙ ශ්‍රද්ධා ධනයි එතකොට ශ්‍රද්ධා ධනය කියලා මෙතන හඳුන්වලා දෙන්නේ පෙරුවන් පිළිබඳ අවබෝධයෙන් යුක්තව ඇති කරගන්නා පැහැදීමයි විශ්වාසයයි. Taman තුල තිබෙනවා නම් පෙරුවන් පිළිබඳ හොඳ අවබෝධයක් ඒ තුලින් ඇතිවෙච්ච පැහැදීමක් ඒ තුලින් ඇතිවෙච්ච විශ්වාසයක් අන්න ඒක තමයි මේ ශ්‍රද්ධා ධනෙ කියලා කියන්නේ. එතකොට පෙරුවන් පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය මේ තමයි පෙරුවන් කියලා කියන්නේ. හොඳයි දැන් අපි බලමු විශේෂයෙන් මේ දෙකක් මාසයේදී අපේ අවධානය මේ තෙරුවන් ගුණ පිළිබඳව වැඩියෙන් යොමු වෙනවා. හොඳයි දැන් අපි බලමු බුදුහාමුදුරුව කෙරේ ශ්‍රද්ධාව භක්තිය දිනු කරගන්න අප මොකද කරන්න ඕන කියලා. මේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහ ගුණේ සම්මා සම්බුද්ධ ගුණය විද්‍යාචරණ සම්පන්න ගුණය ඔය ආදී වශයෙන් අප ධම්මවනයේ පින්නතුන් දිනපතා පෙරුවන් වදිනකොට කියන පාස තුන එයින් පළමු යන්නේ තියෙන මේ ගුණ. නව අරහාදී බුදු ගුණ. දැන් මෙන්න මේවා පිළිබඳ බලනකොට පින්නතුනේ පළමුවෙන් වෙන්නේ අරහා. ලෝකේ සියලු ශාස්ත්‍රෝරුන් අරගෙන සංසන්දනය කරලා බලනකොට අපට පැහැදිලි වෙනවා අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහසින්වත් පව් කරන කෙනෙක් නොවේ. පාපකරණයේ රහා භාවා අරහ. බුදුහාමුදුරන්ට අරහ කියලා කියන්නේ රහසින්වත් පව් නොකරන නිසා එකක්. ඊළඟට අරේණං හතත්තා අරහ. බුදුරජාණන් වහන්සේ අබමල් රේණුවක් පමණවත් කෙලෙස් ඉතුරු කරගත්ත කෙනෙක් නොවේ සියල්ලම ප්‍රහීන කළ උතුමෙක්. අරාණං හතත්තා අරහ. අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සංසාර බැඳුම් සියල්ල සිඳ බිඳ දමපු ඒ සියල්ලෙන් නිදහස්ව බැඳුම් සියල්ලෙන් නිදහස් උතුමෙක්. අරහතත්තා අරහං කවුරු හෝ වේවා දහඩිය මහන්සියෙන් හරිහම්බ කරන යමක් යම් කිසි ශාස්ත්‍රෝරයෙකුට ශ්‍රාවකෙක් ශ්‍රාවකයෙකුට පූජා කළාම වැඩිම ආනිසංස ලබාදීමේ ශක්තිය ඇති කෙනෙක් ඉතනවා නම් ඒ තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පිළියුත්තන් අතර ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ අන්න ඒකයි. හොඳයි දැන් අපි මේ කරුණු ඊටාම කෙටියෙන් කල්පනා කරලා බලමු බුදුහාමුදුරෝ දැන් රහත් භාවය ගැන කතා කරනකොට කවදාවත් රහතින්වත් වරදක් කරන කෙනෙක් නොවේ සමහර අය සමහර රහතින් වැරදි කරන්න පුළුවන් ප්‍රසිද්ධිය නොකලත් බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතය උල ජීවන චරිතය දිහා බැලුවම පස්සේ අපට පැහැදිලි වෙනවා ඒකේ ඇතුළත පිටත කියලා වෙනසක් නැහැ. පිරිස ඉදිරියේ නැති තැන කියලා වෙනසක් නැහැ. අන්නේ විශිෂ්ට ලක්ෂණය අපේ බුදුරජාණන් වහන්සේ තුල කියන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ පසුපස අප්‍රමාණ ජනතාව ගමන් කරන්නේ උන්වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය තුලින් අමා මහ නිවන් සුවේ කරා ගමන් කරා. ඒ වගේම බුදුහාමුදුරුවෝ ඒ සියලු රහසින්වත් පව් කරන්නේ නැතුව වගේ අර ඊනම් හතත්තා සියලුම කෙලෙස් නැසුවා කියලා කියනකොට ලෝභකම තරහව මෝඩකම ඊර්ෂ්‍යාව ක්‍රෝධය මානය අහංකාරය ඊර්ෂ්‍යා මච්චරි ආදී මේ කෙලෙස් 1000ක් ගණනක් මේ අපේ සිත් තුළ ක්‍රියාත්මක වෙන කෙලෙස් බලවේග අපරිසුදු බලවේග අපරිසුදු සිතුවිලි බුදුරජාණන් වහන්සේ මේ ඔබ මා රේණුකින්වත් ඉතුරු කරගත්තේ නැහැ සියල්ලම ප්‍රහින්න කළා පින්තුනි ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය තියෙන්නේ. අන්න ඒ ගැන කල්පනා කරනකොට බුදුහාමුදුරුවෝ කරේ පුදුම පැහැදීමක් ඇති වෙන විශ්වාසයක් ඇති වෙනවා. අරාණං හතත්තා අරහං බලන්න. ලෝකේ නොඑක් දෙනා හැමදෙනා වගේ බැලුවොත් බුදුහාමුදුරුවෝ ඇර යම් කිසි තැනකට ගිහිල්ලා ඒ සදාකාලික සැප තියෙනවා කියලා කියන අය තමයි අපට දකින්න පුළුවන් වෙන්නේ. යම් කිසි තැනකට යන්නයි සෝදානම්. සමහර එතන බලවතෙකුත් ඉන්නවා. ඒ බලවතා ළඟට ගිහිල්ලා ඒ සැනසුම ලබා. ඒ සැනසුම ඒගොල්ලෝ කල්පනා කරන සදා කාලිකයි කියන්නේ. හැමදාම මෙතන ඒ සැනසුම ලබමින් ඉන්න පුළුවන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණය කුමක්ද? උන්වහන්සේ පෙන්ලා දෙන්නේ අපි මේ දීර්ඝ සංසාර ගමනක යෙදিলা ඉන්නේ ඒ ගමනට බලපාන හේතු සාධක රාශියක් නිසා. ඒ හේතු සාධක රාශිය මොනවද? ඒව තමයි කෙලස් බලවේග. ඒවා තියෙන තාක් අපට මේකෙන් නිදහසක් නැහැ. මේ කෙලස් බලවේග සම්පූර්ණයෙන් නැත්තට නැති කළ දවසට තමයි මේකෙන් නියම නිදහස තියෙන්නේ. අන්නේ දාට කියන්න බෑ අහවල් තැන්ට ගිහිල්ලා මේ සුවය ලබනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් තුල තිබෙන මේ කෙලෙස් බලවේග එකින් එක එකින් එක සම්පූර්ණයෙන් ප්‍රහීන කරලා දැම්මන් පස්සේ සතර ඇල්මක් ඇති කරගන්නේ සසර බැඳුමක් ඇති කරගන්නේ නැහැ කිසිම බන්ධනයක් නැහැ සියල්ලෙන්ම නිදහස් අන්නේ නිදහස තමයි රූප රූප සම සුඛය සංසිඳීමේ සැපේ කෙලෙස් සියල්ල නැති කිරීමෙන් ලබන උතුම් සුවය තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. අන්න ඒ නිසා තමයි පැහැදිලි කරන්නේ පරාණං හතත්තා මේ කෙලෙස් බලවේග සංසාර බැඳ තබන බලවේග ඒව සියල්ලම බැහැර කළා කියලා. ඒ සියල්ලම ප්‍රහීන කළා කියලා. ඒ වගේම පින්නතුනේ සම්මා සම්බුද්ධ කියලා කල්පනා කරනකොට බලන්න බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප තුළ මොන වගේ පිළිගැනීමක්ද ඇති වෙන්නේ විශ්වාසයක්ද ඇති වෙන්නේ කියලා ප්‍රසාදයක්ද ඇති වෙන්නේ කියලා ලෝකේ බුදුහාමුදුරෝ එදා බෝධිසත්ව කාලේ ඉඳලා සාරා සංඝ කල්පලක්ෂයක් තිස්සේ දස පාරමිතා ධර්ම සම්පූර්ණ කරමින් පියවරෙන් පියවර ආත්ම භාවයෙන් ආත්ම භාවය තමන්ගේ ಗುಣ නුවණ දිනු කරමින් නිර්වාණාව බෝධේ තමශ ශක්තිය දිනු තියුණු කරමින් අනන්ත ප්‍රමාණ කාලයක් උන්වහන්සේ පෙරුම් පෙරුවා කියලා සඳහන් කරන්නේ ඒකයි. අර ශක්තියින් දිනු කළා. ඒවා දිනු කරලා දිනු කරලා තමයි මේ මනුෂ්‍ය ලෝකේ මිනිස් දරුවෙක් වශයෙන් පහළ වෙලා. සාර්ථක ලෙස තමන්ගේ ජීවිතය සකස් කරගෙන උගතමනා ශිල්ප ශාස්ත්‍රත් ඉගෙනගෙන චාරිත්‍රානුකූල විවාහ ජීවිතයටත්පත් වෙලා පුත්‍ර රත්නයක් පහළ වුණාන් පස්සේ මේ සංසාරයේ ස්වභාවයේ තේරුම් අරගෙන ලෝකයාට මේක පැහැදිලි කරන්න ඕන කියන හැඟීමෙන් අවුරුදු 29 දිගිහි ගිය අත්හැරලා දාලා තවත් අවුරුදු 6ක් තිස්සේ දැඩි ලෙස විවිධ ආගමික සංකල්ප අනුව ක්‍රියා කරලා අමාත අප්‍රමාණ තරයට දුක් දීලා පස්සේ සියල්ලෙන් නිදහස් වෙලා මෙදුම් පිළිවෙතට පිවිසලා ඒ තුළින් දිනුණු කළ මිනිස් බුද්ධියෙන් ලෝකයේ දුකයි කියලා ඒ දුක් ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා ඒ තණ්හාව නැති කරන්න පිළිවන් කියලා ඒ තණ්හාව නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා අවබෝධ කර ගැනීම තුළින් තමයි ලෞතරා බුදුරෙක් වුනේ. ලෞතරා බුද්ධත්වයේ සඳහා උන්වහන්සේට පැහැදිලිව මඟ පෙන්නපු කෙනෙක් නෑ, ගුරුවරයෙක් නෑ. කාගේවත් උපදේශයක් ඇතුව නොවේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තේ. ඒකයි සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. අපි ලෝකෙ දිහාවට පිට බැලුවොත් අපට දකින්න ලැබෙන්නේ යම් යම් බලගතු ලෝක වලින් එවන බලගතු අයගේ නියෝජිතයෝ එයයි ලෝකයට යමක් දීලා යනවා බුදුරජාණන් වහන්සේ එහෙම කවුරුවත් එවපු කෙනෙක් නොවේ උන්වහන්සේ පැහැදිලි කළේ උන්වහන්සේ මේ කවුරුවත් නිර්වාණයට එක්ක යන බලවතෙක් නොවේ ගැලවුම්කාරයෙක් නොවේ බුදුහාමුදුරෝ මාර්ගදේශිකෙක් වශයෙන් පැහැදිලි කළා මම ඔබට පැහැදිලි මඟ කියන්නම් ඒ මඟ ඔබ ගමන් කළ යුතුයි ඒ ගමන් කිරීම තුළින් සියලු සතර දුකින් නිදහස් විය යුතුයි කියලා. අන්නේ ශ්‍රේෂ්ඨ ධර්මතාව තමන්ගේම බුද්ධියෙන් අවබෝධ කරන දේශනා කළ නිසා තමයි පින්නතුනේ සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඒ වගේම ලෝක විදූ කියලා බැලුවොත් මේ විශ්වය පිළිබඳව අනන්ත ප්‍රමාණ ග්‍රහවස්තුන් පිළිබඳව අනන්ත ප්‍රමාණ සත්‍යයන් වාසය කරන ලෝක පිළිබඳව උන්වහන්සේ පෙන්ලා දුන් සත්‍යයන් වාසය කරන ලෝක සත්ව ලෝක වශයෙන් සත්‍යයන් නැති ලෝක සංස්කාර ලෝක වශයෙන් අභ්‍යවකාශය අවකාශය අවකාශ ලෝක වශයෙන් ඒක පැත්තකින් ඒ වගේ උන්වහන්සේ විග්‍රහ කළා දුන්නා ඒ වගේම සුගති, දුගති, ව්‍යාදී වශයෙන් තව පැත්තකින් පැහැදිලි කරලා දුන්න මේ විශ්වයේ සමහර ලෝක සුවදායක ලෝක සෑහෙන දුරකට තවත් ලෝක බෙහෙවින් දුක්ඛදායක ලෝක ඒ විදිහට පැහැදිලි කරලා දෙනවා. ඒ ආකාරයෙන් බැලුවම මුළු විශ්වයේ පිළිබඳව උන්වහන්සේ තුල තිබිච්ච දැනුම තුළින් උන්වහන්සේ ලබාගත් අවබෝධය තුළින් පෙන්වලා දුන්නා මේ මුළු විශ්වය පුරා ප්‍රමාණ සත්‍යයන් වාසය කළත් මේ කවුරුවත් ස්ථිර සදාකාලික ජීවත් වෙන අය නොවේ හැමදෙනාම අනිත්‍යතා ධර්මයට අවනත වෙන අය අවනත විය යුතු අය ඒ අනිත්‍යතා ධර්මය ඉක්මවන්න පුළුවන් කිසිම සත්‍යයේ පුද්ගලයක් ද්‍රව්‍යයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නා. අන්න ලෝකවිදූ ගුණය තුලින් මුළු විශ්වය පිළිබඳව පැහැදිලි කළ කරුණ දිහා බැලුවොත් පින්නතුනේ උන්වහන්සේ මොනතරම් මේ මිනිස් බුද්ධිය දිනු කරලා විශ්වය පිළිබඳ අවබෝධ කරගත්තද කියන එක හොඳට පැහැදිලි වෙනවා. එතකොට මේ වගේ කරුණු දිහා බලනකොට තමයි ශාස්ත්‍රවරයෙක් වශයෙන් අපට බුදුරජාණන් වහන්සේගේ වටිනාකම හොඳින් පැහැදිලි වෙන්නේ. එතකොට අපේ භක්තිය වැඩි වෙනවා, අපේ පැහැදීම වැඩි වෙනවා. උන්වහන්සේගේ පිළිබඳව පැහැදීම වැඩි වෙච්ච තරමට උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව අපේ ඇල්මක් භක්තියක් ඇති වෙනවා. ධර්මයේ දිහා බලනකොට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ සම්දිත්තිකෝ. තමන්ම මේ ධර්මයේ දැකිය යුතුයි. තමන්ම මේ ධර්මය අවබෝධ කරගත යුතුයි. කෙනෙක් අවබෝධ කරගත්තට අනිත් පුද්ගලයාට හරියන්නේ තම තමන්ම මේක අවබෝධ කරගන්න ඕන මේ ධර්මය. කල්යන්නේ නෑ විපාක දෙන්න. පිළිපදින්න පටන් ගත්ත මොහොතේ ඉඳලා තමන්ට විපාක දෙනවා. බලන්න තමන් යම් සීලමය ප්‍රතිපත්තියක් ආරක්ෂා කරනවනම් ආරක්ෂා කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා පුදුම තමන්ට ආරක්ෂාවක් ලැබෙනවා, සම්සිල්ලක් ලැබෙනවා. ඒක තේ තේරෙන්නේ බොහෝ දුරට කඩ කළොත් අන්නේ වෙලාවට තේරෙනවා මොනතරම් කරදරයකටද මං වැටුනේ මේ සිල්පදයේ කඩ කිරීම නිසා කියලා. ඒ වගේම පින්නතුනේ ආයි පරලෝ ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙනවට වඩා මෙලවදීම ධර්මය අවබෝධ කරගන්නත් ධර්මය හොඳින් පිළිපදලා අපේ ජීවිත සැනසෙලිදායක සෝදාය කරගන්න පුළුවන්කම තිබෙනවා ඒ නිසා පරලොවට වඩා ඉස්සෙල්ලා බලන්න ඕන මෙලොව ජීවිත පිළිබඳව මෙලොව ජීවිතයේ පුදුම තරම් මේ ධර්මය තුලින් සැනසෙල්ලක් ලබා ගන්න පිළිවන් ඒ නිසායි අකාලිකෝ කල්යන්නේ නැහැ විපාක දෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නේ. වඩාත් වැදගත් ලක්ෂණයක් තියෙන ඔලෝකී ආගම් දිහා බැලුවම. බොහෝ ආගම්වල සිටීමේ විමසීමේ නිදහස නැහැ. ඒවට ඉඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ප්‍රධානම ලක්ෂණය තමයි ඒහි පස්සිකෝ එන්න බලන්න මේ ධර්මයේ දිහා. එන්න බලන්න. ඒ කියන්නේ මේ ධර්මයේ දිහා බලනවා කියන්නේ ධර්මයේ දින ප්‍රතිපත්ති එකින් එක එකින් එක අරගෙන ඒව බලනෝ සංසන්දනය කළා ජීවිතයට සම්බන්ධ කරලා බලනවා. එතකොට මොනවද ප්‍රතිඵලයක් ලැබෙනවද කියලා. මෙලොව වශයෙන් අපට ලැබෙන ප්‍රතිඵල ඉස්තරෝ පැහැදිලිව පේන තියෙනවා. එහෙමනම් සංසාරේ ඊළඟ ආත්ම භාවවලදී ඊට වඩා හොඳ ප්‍රතිඵල ලබ ලබා ඉදිරියට යන්න පුළුවන් කියන එක අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා වැදගත්ම දේ තමයි පින්නතුනේ නිවැරදි අවබෝධය සඳහා ප්‍රශ්න කිරීමේ අයිතිය තියෙනවා. නිවැරදි අවබෝධය සඳහා විමසීමේ අයිතිය තියෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලේ සියල්ලම ලක්ෂණට තියෙනවා. සුපටිපන්න කියන්නේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක සංඝයා. උන්වහන්සේලා සුපටිපන්න නියම නිවැරදි පිළිවෙතට පිළිපන්න අය. ඒ වගේම බෞද්ධ ලෝකයාට පින්දහම් කරගන්න තියෙන පින්කෙත මේ අස්ථාර පුද්ගල මහා සංඝරත්නය. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය ජනතාවට පෙන්වා දෙමින් ඒ නිවන් මාගේ ගමන් කරන උදව් උපකාර කරන ඒ සංඝරත්නය දිහා බැලුවන් උන්වහන්සේලා කෙරේ ප්‍රසාදය වැඩි කරගත්ත තරමට අවබෝධය වැඩි කරගත්ත තරමට විශ්වාසය වැඩි කරගත්ත තරමට වඩා ධර්මානුකූල ජීවිත ගත කරන්න පිළිවන්. එහෙමනම් පින්නතුනේ ශ්‍රද්ධා ධනෙන් ධනවත් වෙනවා කියන්නේ මෙන්න මේකයි. මේ යුගයේ අපි වඩාත් මේවා අභ්‍යන්තරයට අරගෙන සූදානම් වෙන්න ඕන වැඩි වැඩියෙන් මේ ප්‍රතිපත්ති ජීවිතයට සම්බන්ධ කරගන්න. අපට පැහැදිලි වෙනවා ශ්‍රද්ධාව තියෙනවා නම් සිල්වත් වෙන්න උත්සාහ කරන්න. මේක හොඳ මේ පැහැදිලි ලක්ෂණයක්. ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න සීලයට නැඹුරු වෙනවා. සීලයට නැඹුරු වෙන පුද්ගලයා ඊළඟට පවට බය වෙනවා පවට ලැජ්ජා වෙනවා. ඊළඟට සීලය ශ්‍රද්ධාව ඇති කරගෙන සීලය ඇති කරගෙන පවට බය පවට ලැජ්ජාව ඇති කරගත්තම ඒ පුද්ගලයා සාමාන්‍ය පරිත්‍යාග සීලේ ජීවිතයකටත් නැඹුරු වෙනවා. ඒ වගේ ධර්මයේ අහන්න කැමැත්තක් තියෙනවා නිතරම ධර්මයේ අහලා නිවැරදි ධර්මයේ තේරුම් අරගෙන ඒ ධර්මය අනුව ජීවිතය සකස් කරගන්න. ඒ වගේම තමයි තමන්ගේ ප්‍රඥාවත් ටිකින් ටික ටිකින් ටික මේ තුළින් දිනු කරගන්නා මේ විවිධ ක්‍රමවලින්. අන්න ඒ නිසා මේක යම්කිසි ක්‍රමානුකූල පිළිවෙත් ක්‍රමයක් අපට තියෙනවා. නියම ආර්ධන මාර්ගයක් අපට මේකෙන් පැහැදිලි කරලා දෙනවා. ඒ අනුව දෙවන්න තමයි පින්නතුනේ සීලය. අපි බොහෝ දෙනා දන්නවානේ නිතර සීලය ගැන කතා කරන්නේ. සීල් සමාදන් වෙනවා. විවිධාකාර පන්තිල් සමාදන් වෙනවා, අටසිල් සමාදන් වෙනවා, දහසිල් සමාදන් වෙනවා. ඒ වගේ විවිධාකාරයේ සිල් ක්‍රම තිබෙනවා. ඒ කියන්නේ මේසා හික්මවන ක්‍රම, හීලෑ කරන ක්‍රම. මනුෂ්‍ය ධර්මවලට කීකරු වීම තමයි පොදුවේ අපි මේ පන්සිල් කියලා කියන්නේ. මනුෂ්‍ය ධර්ම මිනිසෙක් වූ පමණින් ඒ පුද්ගලයා තුළ මනුෂ්‍ය ධර්ම තියෙනවා කියලා කියන්න අමාරුයි. සමහර විටක තිරිසන් ලක්ෂණ තියෙන බැරි නෑ සමහර අයගේ ජීවිත තුළ. එයාගේ ක්‍රියාකාරීත්වයන් තුළින් තමයි අපට ඒක පේන්නේ. අන්න ඒ නිසා වැදගත් දෙයක් තමයි මිනිසා මේ සිල් සමාදන් වෙන්නේ නිතර නිතර. සිල් ආරක්ෂා කරන්න උනන්දු වෙන්නේ වඩා වඩා මේ මනුෂ්‍ය ධර්ම වලට කීකරු වෙන්නේ. මනුෂ්‍ය ධර්ම වලට කීකරු වුණොත් ඒ පුද්ගලයා ඊටාම හොඳ පැහැදිලි නිවැරදි ධර්ම මාර්ගයේ ගමන් කරන අය බවට ටිකින් ටික ටිකින් ටික පියවරෙන් පියවර හත් වෙනවා. දැන් අපි බලමු සීලේ දිහා බලනකොට මෙන්න මේ ලක්ෂණ ගැන්න. දැන් මිනිස් තිරිසන් ආදී කිසිවෙකුගේ ජීවිතයකට හානියක් නොකිරීම එක ප්‍රතිපත්තියක්. හොඳ මනුෂ්‍ය ධර්මයක්. ඒකම Tamanට පුළුවන්කම Tamanට කිසි අයිතියක් උරුමයක් නැති. එයාගේ නුදුන් දෙයක් කවරකු විසින් හෝ නුදුන් දෙයක්. නොගැනීම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්මයක්. ඒකම Tamanට හැකියාව තිබෙනවා නම් අනේ සතු දෙය. ඒ වගේ රටේ පොදු දෙය ආරක්ෂා කිරීම ශ්‍රේෂ්ඨ මනුස්ස ධර්මයක්. මේ කුමක්ද? පන්සිල් වල දෙන්නේ. ඊළඟට අපි බැලුවොත් ආත්ම ගරුත්වය ඇති ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම නිදහසේ දියෙන් සැකෙන් කරවේ නීත්‍යනුකූලව කුලසෙහි අනුව පිරිසිදු පෞල් ජීවිත ගත කිරීමේ අයිතිය රැකදීම බොහොම වැදගත් දෙයක්. මේ තමයි සිංහල සිල්පදේ. ඒ වගේම හතරවෙනි දිහා බැලුවොත් අනුන්ට නිඳා අපහාස නොවන ආකාරයට ඒ වගේම විශ්වාසදායකව අදහස් හෝමාරු කර ගැනීමේ අයිතිය ආරක්ෂා වෙන්න ඕන ආරක්ෂා කරලා දෙන්න ඕන. ඒක තමයි අපේ හතරවෙනි සීපදේ කියලා කියන්නේ. පස්වෙනි ප්‍රතිපත්තිය බලුවොත් හොඳ මනුෂ්‍ය කර්මයක් වශයෙන් වුණා. මේ විවිධ මත් වතුර වර්ග මත් ද්‍රව්‍ය මේවායින් ගතසිත දෙකම විකෘති කර නොගෙන සිහි බුද්ධියෙන් ශරීර සෞඛ්‍යය ජීවත් වීමට මඟ පාදා ගැනීම තමයි පස්වෙනි හොඳ මනුෂ්‍ය ධර්ම. ඒ පස්වෙනි මනුෂ්‍ය ධර්මයේ කියන්නේ පන්තිල් වල එතකොට පස්වෙනි. ඒක සිල් කියන්නේ මොනවාද ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්ම? මිනිස් සමාජය තුළ මිනිසාට කරදරයක් නැතුව බියක් සැකක් නැතුව නිදහසේ ජීවත් වීමේ ක්‍රම අවස්ථාව සලසා දීලා බුදු ධර්මය යනෝ මිනිසාට පමණක් නොවේ තිරිසන් ආදී සියලු සත්වයන්ටම මේ නිදහස තියෙනවා. හේතුව සබ්බේ භයන්ති මච්චුන්. හැම සත්වයක්ම මරණයට බයයි. සම්බේ ප්‍රසන්නක ගන්නත් හැම සත්‍යයන්ම සාධන පීඩනවලට බයයි. ඒ අපේ කරන්නේ. ඒක තමයි ප්‍රධානම. එහෙමනම් පින්නතුනේ විවිධ ආකාරයෙන් මිනිස් තිරිසන් ආදී සත්‍යයන්ට සිදුවන කරදර බාධක හේයර කිසියක් නොවන ආකාරයට තමන් ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්ම රැකීමේ කියලා කියන්නේ. ඒතකොට පංචිල් රැකීමේ කියලා කියන බිල්ලක් තියෙනවා. අපිට පැහැදිලි වෙන්නේ. අපි සාමාන්‍යයෙන් කල්පනා කරලා බැලුවොත් මේකේ තවත් පැත්තක් තියෙනවා. බලන්න අපේ අනුන්ට හිරිහැර කරන්න ගියොත් Tamanට මොකද වෙන්නේ? අනුන්ගේ දේපල උදුර ගන්න ගියොත් Tamanට මොකද වෙන්නේ? ආදී වශයෙන් කල්පනා කරලා බලන්න. මේ මිනිස් සමාජය තුළ මේ කරදර බාධක ගොඩක් තියෙන, හිරිහැර ගොඩක් තියෙන, පීඩා ගොඩක් තියෙන. ජීවන සැපේ මේ ජීවත් වෙන්නේ මේ මේ ප්‍රතිපත්ති හුඟා දුරට අපේ ජීවිතය තුළින් නිදී යන නිසා මේවා ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. බලන්න ඕනේ කොහොමද සීපදේ වගේ මේවා දිහා. මේ වරුන් කොච්චර සිදු වෙනවද කියලා. අපරාධ කොච්චර සිදු වෙනවද කියලා. අහිතකර දේවල් කොච්චර සිදු වෙනවද කියලා. මේ පෞල් ජීවිත මහා දින ගොඩක් බවට පත් වෙන්නේ මේ ප්‍රතිපත්තිය හරියාකාර ජීවිතයට සම්බන්ධ නැති වෙනකොට. ඒවා සම්බන්ධ වෙනවා නම් ජීවිතයට කාලිකෝ ජීවිතයකට මේවා සම්බන්ධ වෙනවා නම් ඒ ජීවිත බොහොම සැනසෙලිදායකයි සුවදායකයි එපමණක් නෙවෙයි බොහොම නිරෝගී. අපට පැහැදිලි වෙනවා ඇතැම් රෝගාබාධ අපි ගන්නේ අපේ වැරදි ප්‍රතිපත්ති නිසා. මේ රෝගාබාධ වලින් අපි විනාශ වෙනවා. අපි එක්ක මරණයටපත් වෙනවා. නැත්නම් සදාකාලික රෝගීන් බවටපත් වෙනවා. උඩෝ වේදනාවෙන් ජීවත් වෙනවා. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම කරගන්නේ? අප කල්පනා කරනවා නම් මිනිස්යන් වශයෙන් මේ සාර ධර්ම අපි රකින්න ඕන මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ධර්ම රකින්න ඕන එතකොට අපේ ජීවිත ආරක්ෂා වෙනවා අපේ අන්වයේ ජීවිත ආරක්ෂා වෙනවා ලෝකයාගේ ජීවිත ආරක්ෂා වෙනවා මේ සාකීලේ දෙහිමින් බදලත් මේ ලෝක ජීවිත දිහා බලනවා මරණයෙන් පස්සේ අප්‍රමාණ දුක් වේදන වලට යනවා කියන එක වගේම ඊටත් වඩා වැදගත් වෙන මෙලොවදී අපි මේ වගේ අප්‍රමාණ කරදර වලටයිපත් වෙන මේ දැරදි පිටපත් වෙන නිසා හොඳයි ඊළඟට ශ්‍රද්ධාවන්ත විශ්ව පුද්ගලයා සිල්වන්ත වෙනකොට මේ වගේ මහා ප්‍රතිපත් ප්‍රතිඵල රාශියක් තියෙනවා. මේ පුද්ගලයා ඊළඟට කල්පනා කරනවා පවත ලැජ්ජා වෙන පවත බය වෙන මේ දෙකෙන් වලකින්. අව අපේ ගැරදි ප්‍රතිපත්තිය අහිතකර ප්‍රතිපත්තිය සමන්ත විපස්සයක් සිදු වෙන සමාජයට විපස්සයක් සිදු වෙන ප්‍රතිපත්තිය මේ ප්‍රාණඝාත ආදී ගැන බැලුවා. මේවා මෙන්න මේ ප්‍රතිපත්ති වලට අපි මේවා කරන්න ලැජ්ජ මේ වැරදි දේවල් කරන්න ලැජ්ජ වෙනවනම් වැරදි දේවල් කරන්න බය වෙනවනම් බලන්න අපි එතකොට සිදුවෙන්නේ නැහැ නේ වරද. ලැජ්ජාව බය දෙක තිබෙනවා නම් විශේෂයෙන් අප මතක තියාගන්න ඕන මේ ලැජ්ජාව හොඳ දෙයක නෙවෙයි නරක දෙයක ලැජ්ජාවෙන්නේ. හොඳ දෙයක නෙවෙයි නරක දෙයක බය වෙන්න ඕනේ. හොඳ දේ කරන්න බය වෙන්න ඕනේ. හොඳ දේ කරන්න ලැජ්ජා වෙන්න ඕනේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මතා දෙක ලෝක පාලක ධර්ම හැටියට. ලෝක පාලක ධර්ම හැටියට. ඇත්ත වශයෙන්ම ලෝකයක් පාලනය කරන්න පුළුවන් වෙන්නේ හොඳ ප්‍රතිපත්තියක් තුළ. ඒයි. වැරදි දෙයක ලැජ්ජා වෙන පුද්ගලයා වැරදි දෙයක බය වෙන පුද්ගලයා ඒක කරන්නේ නැහැ. එහෙමනම් අමුතු නීති රීති ගොඩක් අපට අවශ්‍ය වෙන්නේ නැහැ. අමුතු නීති රීති ගොඩක් අවශ්‍ය වෙන්නේ නරක දෙයට, වැරදි දෙයට අපි ලැජ්ජා වෙනවා. නරක දෙයට, වැරදි දෙයට අපි බය වෙනවා. ඒකකට එයින් වලකින. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේවා දේව ධර්ම කියලා කියනවා. යම් කෙනෙක් මේ ප්‍රතිපත්ති රකිනවා නම් පවට භය ඇතුව පවට ලැජ්ජායතෝ වාසය කරන මේ පුද්ගලයා මරණයෙන් පස්සෙත් ලස්සන දිවි ලෝකයකට යන පුද්ගලයෙක් අපිට. දේව බ්‍රහ්මාති දුක්තර දෙවියන් බවට පත් කරන ධර්ම හැටියට මේ මනුස්ස ලෝකයක් දිවි ලෝකයක් කරගන්න පුළුවන් ප්‍රතිපත්ති හැටියට හඳුන්වන දේවල් තියෙනවා. එතකොට මේ හිරි කියන වචනය පවට බය උත්සප්ප කියන්නේ දැන් හිරි ඔසස් දෙක ගත්තන් හිරි කියන්නේ පවට බය උත්සප්ප කියන්නේ ලැජ්ජා වෙනවා. පවට ලැජ්ජා වීමත් පවට බය වීමක් දෙක තමයි එතකොට මේ වැදගත් ප්‍රතිපත්ති දෙකක් ලෝක ධර්ම දෙකක් හැටියට අපට හඳුන්වලා දෙලා තියෙනවා. අපේ නම් හිරි, ලැජ්ජාව, ඒ පොත්පත්ව බය. මේ දෙක හොඳින් ආරක්ෂා කරගන්න උත්සාහ කළ යුතු වෙනවා. අපි ජීවිත අලංකාර කර ගැනීම සඳහා. ඔබ මේ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනය සවනට සිසිලස. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා ඒ වගේ අපි වැරද්දේට ලැජ්ජා වෙලා වැරද්දේට බය ඇති කරගෙන එයින් වළකින විට වඩ වඩාත් සත්‍යය තේරුම් ගන්නවා නිවැරදි ධර්මයේ කොමක්ද කියලා තේරුම් ගන්න වැඩි වැඩියෙන් අපි අහන්න ඕනේ. අහන්නේ කොමක්ද? සත්පුරුෂයන්ගේ සියම. බුදුපසේ බුදුමහරහත් වැනි උතුමන්ගේ සියම. ඒවා අහන්න අහන්න කොමක්ද සිදු වෙන්නේ? අපේ වැරදි විශ්වාස බැහැර වෙනවා. නිවැරදි විශ්වාස හොඳට තහවුරු වෙනවා. ඒ වගේම දිනෙන් දින දිනෙන් දින හොඳ නරක තීරුම් ගැනීමේ ශක්තිය දිනු වෙන්න පටන් ගන්නවා නෝන දිනු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ශ්‍රොත ධනය කියලා පැහැදිලි කළා එදා ශ්‍රොත ධනය කියලා පැහැදිලි කළේ කොමක්ද? මේ ඇසීම තුළින් ලබන වටිනාකම්. හර වටිනාකම් ඇසිදී කණින් ලබා ගැනීම. මොකද පරණ යෝගයේ හුඟක් දුරට තිබුණේ අසා ඉගෙන ගැනීමේ ක්‍රම. කියවලා ඉගෙන ගැනීමේ ක්‍රමය එතරම්ම ව්‍යාප්ත වෙලා නොතිබුණේ ඒ සඳහා අවශ්‍ය පොතපත නැති නිසා. පොතපත වැඩි වෙන්න වැඩි වෙන්න ඇසීමේ ලක්ෂණයත් කියවීමේ ලක්ෂණයත් මේ දෙකම දිනු වෙන පටන් ගත්තා නැන නුවණ දිනු වීම සඳහා. ලෝකයේ පිළිබඳ දැනුම දිනු කර ගැනීම සඳහා භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බැලුවම එදා ඇසීම තුළින් තමයි එහෙම නැත්නම් දේශනය තුළින් තමයි සාකච්ඡාව තුළින් තමයි පැහැදිලි කරේ මෙන්න නිවැරදි මඟ මෙන්න වැරදි මඟ වැරදි මඟ යන්න එපා නිවැරදි මඟ යන්න කියලා. ඒ තුළින් හොඳ නරක තීරුම් අරගෙන මනස පිරිසුදු කරගන්න ගන්න මේක දිනු වෙනවා දිනු වෙනකොට ඒ පුද්ගලයාගේ මනස වඩා දිනු වෙලා ඊළඟට කුමක්ද සිදු වෙන්නේ ප්‍රඥාවට හැරෙන. ලෝකේ දිහා අනිත් අනිච්ඡං දුක්ඛං අනාත්තා කියන මේ ත්‍රිලක්ෂණයෙන් යුක්තව බැලීමේ ශක්තිය දිනු වෙනවා. ඒ බැලීමේ ශක්තිය ඒ පුද්ගලයා දිනු කරගන්න අතරේ කල්පනා කරනවා తాවකාලික ලෝකයක කෙටි කාලයක් අපි ජීවත් වෙන්නේ. ඒ නිසා හැමදෙනාම තියෙන දේවල් සාධාරණව බෙදා හදාගෙන ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා ශ්‍රත ධනයෙන් අනතුරුව බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ත්‍යාග ධන. ත්‍යාග කියන්නේ පරිත්‍යාගය. පරිත්‍යාග වර්ග දෙකක් තියෙනවා. එකක් පූජා බුද්ධියෙන් දෙනවා අනිත් එක අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා. පූජා බුද්ධිය අනුග්‍රහ බුද්ධිය. පූජා බුද්ධියෙන් දෙනවා කියලා කියන්නේ යම් යම් ශ්‍රේෂ්ඨ ගුණධර්ම වලින් යුක්ත අය උදෙසා කරන පූජාව එයින් ආනිසංස ලැබෙනවා රාශියක්. කෙලෙස් දෙකින් ටික අඩු කරගත්ත අඩු කරගත්ත සම්පූර්ණයෙන් කෙලෙස් නැත්තට නැති කරපු උතුමා. ඒ එක පැත්තකින් ජීවත් වෙන්නත් ඕන. ජීවත් වීම සඳහා ඒත්තන්ට අවශ්‍යයි. සබ්බේ සත්තා ආහාරත්‍ය ටික ආහාර එනම් වාසස්ථාන දිහෙත් පැනීමේ මූලික ලක්ෂණ ඕන වෙනවා. ඒ අපි ඒ උතුමන්ට පරිත්‍යාග කරන්න බොහොම ගෞරවාන්විතයි. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ආනිසංස ලබන්න නැත්නම් අපි සින්වන්තයන් වෙන්න සංසාරේ අපේ සංසාර ගමන කෙටි කරගන්න. දැන් අනුග්‍රහ බුද්ධියෙන් දෙනවා කියන්නේ ඊට වඩා වෙනස් එකක්. රට ලෝකේ දිහා බැලුවන් ඉන්නවා තමන්ට තමන්ගේ ජීවිතය තනියෙන් පවත්ව ගන්න බැරිය. දුර්වලයි. ඒගොල්ලන්ට ඕන කරනවා ඒගොල්ලන්ට ඕන කරනවා කාගේ හරි පිටක්. ආහාර නැති කෙනෙකුට ආහාර ටිකක් හොයාගන්න බැරි නම් කවුරු හරි දෙන්න ඕන. ඒ වගේ අය ඉන්නවා. සමහර ඇස් දෙකම පේන්නේ නැති අය ඉන්නවා, කන් ඇහෙන්නේ නැති අය ඉන්නවා, කතා කරන්න බැරි අය ඉන්නවා, ඇවිද ගන්න බැරි අය ඉන්නවා, රැකියාවක් කොහොමවත් කරන්න බැරි අය ඉන්නවා. එහෙම අය දිහා බැලුවම රටක යමක් කමක් තියෙන අය අර යමක් කමක් නැති අයගේ ජීවිත ආරක්ෂා කරන්න උදව් කරනවා. අපි එතෙන්දි කරන්නේ අනුකම්පාවක් වශයෙන්. මේ අයගේ ජීවිත යහපත් වේවා, සැනසෙල්ල ඇති වේවා කියන හැඟීමෙන් මේගොල්ලන්ට යමක් දෙන්න. මේ නිවන් සුව පතාගෙන ඒගොල්ලන්ට දෙනවා නෙවෙයි. හැබැයි කාට දුන්නත් පින් සිදු වෙනවා කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. ගුණෙන් අඩු අයට දුන්නට වඩා ගුණෙන් වැඩි අයට දුන්නම වැඩියෙන් පින් සිදු වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට අපට පැහැදිලි වෙන්නේ ගුණෙන් ප්‍රතිග්‍රාහකයා ගුණෙන් වැඩි වෙච්ච තරමට ලැබෙන ආනිසංසය වැඩි. ඒ වගේම දායකයා වැඩි ගුණ වලින් යුක්ත වෙච්ච තරමට ඒ පුද්ගලයා දෙන දෙයිනුත් ලබන ආනිසංසය වැඩි. අන්න ඒ අනුව කල්පනා කළොත් අපේ රටේ ලෝක ජීවත් වෙන විවිධ තරාතිරම් වල අයගේ සුඛ විහරණය සඳහා පහසු සඳහා සැනසෙල්ල සඳහා යමක් තමක් ඇති හැකියාවක් ඇති අය උදව් කරන්න ඕන ඒ නැති බැරි අයට. ඒ වගේම ආධ්‍යාත්මික දිනුව සඳහා ක්‍රියා කරන පූජ්‍ය පක්ෂවලට. අන්න ඊළඟට තමයි පින්නතුනේ මේ සියල්ලක් කරගත්තන් පස්සේ මේ සියල්ලක් තුලින් ටිකින් ටික ටිකින් ටික වැඩි යන්නේ ප්‍රඥාව. ඒ ප්‍රඥාවේ කියන්නේ හොඳ නරක හොඳට තේරුම් අරගෙන. ඒ හොඳ නරක තේරුම් අරගෙන මේ ලෝක ජීවත් වෙන්නත් ඕන. ඒ වගේම ලෝකේ දිහා නිවැරදිව බලන්න ඕන. අපි යම් කිසි කාලයක් මෙහි ජීවත් වෙලා මරණ ඉවරයි කියලා නෙවෙයි. අපේ ජීවිත සදාකාලිකයි කියලා නෙවෙයි. මරණයෙන් පස්සේ අපි සදාකාලික ලෝකයකට යනවා කියලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මනුෂ්‍ය ලෝකයේ මේ තිරිසන් ලෝකයේ මේ අප වාසය කරන මේ ග්‍රහවස්තු විරහන්ත තාරකාදී සියල්ලක් මේ අනි අනිත්‍ය අනිත්‍යං කියලා කියනවනේ අනිත්‍යයි වෙනස් වෙන සුළුයි අන්න ඒ නිසා ප්‍රඥාවේ පළමුවෙනි ලක්ෂණය තමයි අනිත්‍ය කියන්නේ සියල්ලම වෙනස් වෙන සුළුයි. සියලු සත්වයම වෙනස් වෙන සුළුයි. සදාකාලික ගැටයුතු කිසිවක් මේ විශ්වේ නැහැ. එතකොට මේ වෙනස් වීම තියෙන තැන තියෙන ඊළඟ ලක්ෂණය බුදුහාමුදුරුව පැහැදිලි කරනවා. ඒ තමයි දුක්ඛ. දුක. යම් කිසි තැනක අනිත්‍යතාව තියෙනවා නම් එතන දුක් දුකයි. ඒක පැහැදිලි වෙනවා යදනිච්ඡං සං දුක්ඛ. යමක් අනිත්‍ය නම් එතන දුකයි. දැන් අපේ ජීවිත දිහා බැලුවොත් පුංචි කාලේ පුංචි ජීවිතයක් ගන්න. පියවරෙන් පියවර පියවරෙන් පියවර මේ ජීවිතේ වැඩෙනවා. එක යුග එක යුගයකදී අපට පේනවා වැඩෙනවා වගේ. තවත් යුගයකට යනකොට අපට පේනවා පිරිනනවා වගේ, දිරනවා වගේ. මේ වැඩිමත් දිරීමත් දෙකම තමයි මෙතන හඳුන්වලා දෙන්නේ වෙනතුනේ ජරා කියලා. එතකොට මේ ලෝකේ කවුරුවත් කැමති නැහැ මේ දුර්වල වෙනවට. වයසට යනවට. ඇස් පෙනීම අඩු වෙනවට. කන් ඇහිීම අඩු වෙනවට. Tamange අතපර වළංගු නැති වෙනවට කවුරුත් කැමති නැහැ. නමුත් කාටවත් බෑ මේ දෙය. මේ පොදු ධර්මතාවක්. ඒ තමයි අනිත්‍යතාවයේ ලක්ෂණ. ඒ තියෙන තුරු ඒ ලක්ෂණය තියෙන තුරු එතන දුක් සහිතයි. එතකොට අනිත්‍යං දුක්ඛං මේ වෙනස් වෙන සුළු ලෝකයේ සදාකාලික කිසිවක් නැති නිසා අපේ ලෝකයේ දිහා බලන්නේ අනිත්‍යම් කියන සංකල්පයේ මත. ඒ අනිත්‍යම් කියන සංකල්පයේ දිහා බලනකොටම ඊළඟට ඇතිවෙන දේ තමයි දුක්ඛ. දුක් නම් අපි මේෙන් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න ඊතර වෙන්න උත්සාහ කරන්න ඕනේ. ඒ වගේම මේ අනිත්‍යතාවෙන් යුතු දුකින් යුතු මේ ලෝකයේ තුල හෝ මම මේ මාගේ කියලා ගත යුතු හරයක් ඉස්සර දෙයක් නෑනේ. අන්න එතෙන්ද බහිනවා අපි අනත්තා කියලා. එතකොට පින්නතුනේ පැහැදිලි වෙන්නේ අපි අර වගේ හොඳට ශ්‍රද්ධාවන්තයෝ වෙලා. ඒ වගේ හොඳ සීලවන්තයෝ වෙලා. ඊළඟට පවට බය වෙන, පවට ලැජ්ජා වෙන අය බවටපත් වෙලා. ඊළඟට ධර්මය හොඳ දේ අහමින් තමන්ගේ දැනුම දිනු කර ගනිමි. නුවණ දිනු කර ගනිමි. ඉදිරියට යනවා. ඒ ඉදිරියට යන ගමන් පරිත්‍යාග සීලීව ජීවත් වෙනවා. ඒ පරිත්‍යාගයත් අපට උදව් වෙන්නේ අපේ සිත පිරිසිදු කරගන්න තව තවත් තව තවත් ලෝභ ද්වේෂ මෝහ ආදී මේ කෙලෙස් ටිකින් ටික අඩු කරගන්න. පරිත්‍යාගයත් අපට උදව් වෙනවා. ඒ පරිත්‍යාග කරමින් අපේ ජීවිතය ඉදිරියට ගමන් කරනකොට පින්නතුනේ අන්න ප්‍රඥාවේ කියන එක ටිකින් ටික ටිකින් ටික දිනු වෙනවා. සාමාන්‍ය ලෝකයේ තියෙන දේවල් අපිට පේන ආකාරයෙන් තේරුම් ගන්න සමහරුන්ට පුළුවන්. ගහක් කොළක් දිහා බලනවා ආ මේක මේ වගේ ගහක් කියලා හිතනවා. ඊළඟට සමහර කෙනෙක් ඊට වඩා ඒ ගහ දිහා බලලා කල්පනා කරනවා මේකන් මේ පඩවිය ආපෝ තේජෝ වායෝ මේ කියන මූලද්‍රව්‍යයන්ගෙන් හැදිච්ච එකක් නේද? ඊළඟට තමත් ඊට වඩා බුද්ධිමතෙක් කල්පනා කරනවා මේ ගහත් අනිත්‍යං දුක්ඛං අනාත්තං වෙනස් වෙන සුළු ධර්ම දෙයක් නේද? මේවත් අනිත්‍යතාවටපත් වෙනව නේද? මේවා සදාකාලික නැහැ නේද? අන්න ඒ වගේ ටිකෙන් ටික ටිකෙන් ටික පියවරෙන් පියවර අපිට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා. අර අපේ නුවණ දියුණු වෙනකොට ඒ නුවණ දියුණු වෙවි ප්‍රඥාවේ කියන මේ විදර්ශනාමය නුවණ පහළ වෙනකොට තමයි සම්පූර්ණ සසරින් නිදහස් වීමේ ශක්තිය අපට ළඟා කරගන්න මඟ පෑදෙන්නේ. දැන් එතකොට පින්නතුනේ කල්පනා කරලා බැලුවොත් මා මේ සඳහන් කළේ එදා කිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා ධනවත් වෙනවනම් මෙන්න ආර්ධණයෙන් ධනවත් වෙන්න. ඒ ආර්ධණය නැතුව භෞතික ධනයෙන් ධනවත් වුණාට කොහොමවත් සාර්ථක සැනසෙලදායක ජීවිතයක් ගත කරන්න බෑ. සාර්ථක ජීවිතයක් ගත කරන්න බෑ. අප්‍රමාණ ධනස්කන්ධයක් තිබෙන්න පුළුවන්. අප්‍රමාණ යාන වාහන තිබෙන්න පුළුවන්. ඊයේ දොර ඉදකටන් තියෙන්න පුළුවන්. මිල මුදල් තියෙන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාට ඒ කුච්චර ධනෙ තිබුණත් තමන්ගේ හිත හදා ගැනීමේ ශක්තිය නැහැ. තමන්ගේ සිත නිවැරදි කර ගැනීමේ ශක්තිය නැහැ. තමන්ගේ සිත සැනසෙල්ලටපත් කර ගැනීමේ ශක්තිය නැහැ. අර ශ්‍රද්ධා සීලාදී ප්‍රතිපත්ති ජීවිතයට සම්බන්ධ නොවුනොත් ඒ ශ්‍රද්ධා සීලාදී ප්‍රතිපත්ති ජීවිතයට සම්බන්ධ වෙච්ච ධර්මත තමයි අර භෞතික ධනය වුණත් නිවැරදිව පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී අපි එකක් පැහැදිලි කරගන්න ඕන පිළිතුනේ බුදුරජාණන් වහන්සේ කවදාවත් දේශනා කළේ නෑ මේ ධනය අනවශ්‍යමයි කියලා. ධනය ඕනේ නෑ කියලා. ඇයි බුදුහාමුදුරෝ දේශනා කරන සම්බේ සත්ත ආහාරත් එක. හැම සත්තු ආහාරයෙන් ජීවත් වෙන්නේ. ඉතින් ආහාර සපය ගන්න ඕනේ. ආහාර සපය ගන්න ඕනේ. ඊළඟට බුදුහාමුදුරෝ මූලික අවශ්‍යතා හතරක් පෙන්ලා දුන්නා. විසුණු වහන්සේට උනත් අනිත් අයටත් මූලික වශයෙන් නම් වශයෙන් ව්‍යවහාර නම් වශයෙන් වෙනස් වුණත් මේ මූලික අවශ්‍ය ද්‍රව්‍ය හතර අවශ්‍යමයි. ඒ කියන්නේ ආහාර ඕන කරනවා. ආහාර නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. ශිෂ්ට සම්මත මිනිස්යන්ට ඇඳුම් ඕන කරන. ඇඳුම් නැතුව ජීවත් වෙන්න බෑ. ඊළඟට ශිෂ්ට සම්මත මිනිස්යාට කැනසිල්ලෙන් ජීවත් වෙන්න වාසස්ථාන ඕන කරනවා. එහෙම නැතුව ජීවත් වෙන්න අමාරුයි. බොහොම දුෂ්කරයි. ඒ වගේ හැමදෙනාම නොයෙක් රෝගාබාධ වලට ලක් වෙන නිසා බීතේ තමයි කාටුණත් ඒ මිනිස්යා දිහා බැලුවම විශේෂයෙන් ත්‍රිසංසතුන් දිහා බැලුවත් අපට පැහැදිලි වෙනවා. ලෙඩ දුක් ඇති වෙනවා. ඒවට බෙහෙත් අවශ්‍යයි. මේවා සපය ගන්න ඕන. මේවා නිකන් ලැබෙන්නේ නැහැ. එහෙමනම් උත්සාහයෙන් ධෛර්යයෙන් මහන්සියෙන් ධාර්මිකව මේවා ලබා ගන්න ගමන් අර ඒ භෞතික ධනයෙන් යම් කිසි දිනුවක් ලබන ගමන්ම පින්නතුනේ තමන්ගේ අභ්‍යන්තරයේ දිහා බලලා ආර ධන තිබෙනවද කියලා බලලා මේ ධනය රැස් කිරීම ආර ධනයට හානියක් වෙනවද කියලා කල්පනා කරලා බොහොම ප්‍රවේශකින් කළ යුතු වැඩක්. ආර ධනයට හානියක් වෙනවා නම් ඒ දේ වැරදි. ආර්ය ධනයට කරදරයක් වෙනවා නම් ඒක වැරදි. අපේ ධනය භෞතික ධනය නිෂ්පාදනය කිරීමේ ක්‍රමය ශ්‍රද්ධාවට බාධාවක් නම් සීලයට බාධාවක් නම් ඒ වගේම ලැජ්ජා බය දෙකට බාධාවක් වෙනවා නම් නැත්නම් පරිත්‍යාගයට බාධාවක් වෙනවා නම් ඒක වැරදි. අන්න ඒ නිසා නිතරම කල්පනා කරන්න ඕන වෙනවා ප්‍රධාන වශයෙන් තමන් ආර්ධනයෙන් කොහොසක් විය යුතුයි පාර ධනෙන් පොහසත් වෙන පුද්ගලයා තමයි භෞතික ධනෙ වුණත් නිවැරදිව හරියාකාර පාලනය කරලා ඒවෙන් ලැබිය යුතු ප්‍රයෝජනය අරගෙන මෙලව ජීවිතත් සකස් කරගන්නේ තනපිලදායකව එවගේ සංසාර ජීවිතත් සකස් කරගන්නේ සසරෙන් නිදහස් වෙන්න අවශ්‍ය ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්නේ ඒ පුද්ගලයා. අන්න ඒ නිසා ඊට වැදගත් දෙයක් වෙනුතුනේ මේ අපි විශේෂයෙන් මේවා දිහා බලනකොට අපට මේ යුගයේ විශේෂයි රටේ ලෝකෙ නොඑක් දෙනා සාර ධර්ම පිරිනව කියලා කතා කරනවා. සාර ධර්ම පිරිනව කියලා කතා කරනවා. බැලුව බැලමට විවිධ මාධ්‍ය වලින් පේනවා රටේ තුටේ නොඑක් ආකාරයක. මේවා කාලාන්තරයක් තිස්සේ විවිධ විවිධ ආකාරයෙන් පවතිනවා. යම් යම් කාලවල වැඩි වෙනවා සමහර කාල ටිකක් අඩු වෙනවා. අපි මේවා දිහා යථා තත්ත්වයේ අනුව කල්පනා කරලා බැලුවොත් පින්තුනේ එහි මේ අපේ විවිධාකාර කෙලෙස් බලවේගවලට මුලා වෙලා වැරදි දේවල් කරමින් මේ ලෝකෙ මේ ජීවත් වෙන්නේ. වැරදි දේ කරමින් ජීවත් වෙනකොට මෙලොවටත් කරදරයි, පරලොවටත් කරදරයි. මෙලොවත් සැනසෙන්න නම්, පරලොවත් සැනසෙන්න නම් අපේ කරම නිවැරදි ජීවිතයකට ඇතුල් වෙන්න ඕන. නිවැරදි ජීවන මාර්ගයක් ඔස්සේ ඉදිරියට ගමන් කරන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මෙන්න ආර්ය ධනය හිස් ජීවිතයක් නෙවෙයි ආර්ය ධනයක් තියෙන ජීවිතය. හිස් ජීවිතයක් නෙවෙයි. නිසාර ජීවිතයක් නෙවෙයි. මේ ආර්ය ධන වලින් පොහොසත් නම් මේ පුද්ගලයාගේ ජීවිතය දෙවිදින්ම උසස්. ඒ අය බෙහෙවින් ධනවත්. ඇයි මෙලවත් සැනසෙල්ලෙන් සුවසේ ජීවත් වෙනවා මරණයෙන් පස්සේ ඊට වඩා සුවදායක තැනකට යන්න. යම් කිසි විදියකින් පියවරෙන් පියවර ඒගොල්ලෝ දිනු වෙලා දිනු වෙලා අර විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත වුණොත් ඒ අයට සංසාරයේ නියම తත්වය අවබෝධ කරගෙන සසරින් නිදහස් වෙන්නත් පිළිවන් වෙනවා. දැන් ඉතින් මේ දෙසක් කාලේ ඉදිරියට හැම තැනින්ම ඇහෙන්නේ අපට බුදුරජාණන් වහන්සේගෙන් අසරිය පිළිබඳව මේකේ යථා තත්ත්වය අපි දකින්න ඕනේ. උන්වහන්සේගේ ධර්මයට අපි වැඩි වැඩියෙන් අවන්ත වෙන්න ඕනේ. උන්වහන්සේගේ ධර්මයට අපි වැඩි වැඩියෙන් කීකරු වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ දසක් උත්සව පවත්වනවා කියන්නේ. දෙකක් දිනේ සමරනවා කියන්නේ ශ්‍රීපත් කරනවා කියන්නේ. විවිධ ආකාරයේ පොතපත මුද්‍රණය කරනවා උන්වහන්සේගේ ධර්මයේ බෙදා දෙනවා. විවිධාකාර සැරපිලි කරනවා. විවිධාකාර නිර්මාණ ඉදිරිපත් කරනවා. විවිධාකාරයේ පරිත්‍යාග කරනවා. ඒ වයිද නිතරම කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ නාමයට කීර්ති නාමයට කැලලක් නොවෙන්න ඒ වගේම අවමානයක් නොවෙන්න වඩා වඩා බුදුහාමුදුරන්ගේ ධර්මය මතුවලා පේන ආකාරයට නිර්වුල්ව පේන ආකාරයට. එතකොට තමයි මේ හැදෙන වැඩන પરම්පරාවත් ඒවා ජීවිතයට සම්බන්ධ කරගන්නේ. හැදෙන වැඩෙන પરම්පරාවට මෙහායි සත්‍ය වඩා පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒවා නිවැරදිව පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒතකොට දවසින් දවස ඒගොල්ලෝ නැඹුරු වෙනවා අර හොඳ ප්‍රතිපත්තියට. අන්න එහෙමනම් අවුරුද්දකට වරක් අපි ලෝකේ මේ වෙසක් උත්සව පවත්වනවා කියලා මේ කරන ක්‍රියා තුලින් කල යුත්තේ නිතරම විශේෂයෙන් හැදෙන වැඩෙන પરම්පරාවට අලුතින් පැහැදිලි අවබෝධයක් දෙන්න මේ දිනේ තියෙන ශ්‍රේෂ්ඨත්වය එදා පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන් වහන්සේ පිළිබඳව නිවැරදි වැටහීමක් දීලා ජීවිත සකස් කරගන්න උන්වහන්සේගේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න ජනතාවට මඟ පෑදීමයි අපේ යුතුයකම වෙන්නේ අපේ උත්සාහය විය යුත්තේ ඒ සඳහායි. එහෙමනම් වෙන්නතුනි එදාති ලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආර්ධනයෙන් ධනවත් වීමට අපි හැමදෙනාම උත්සාහ කරමු. ඒ තුලින් හොඳ ජීවිත ගතකොට මේ සියලු සංසාර කරදර බාධක වලින් නිදහස් උතුම් අමා මහ නිවන් සුවයෙන් සැනසෙන්න ඔබ හැම දිනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු මං පරං ධර්ම ශ්‍රවණය කිරීමෙන් උතුම් අමාමහ නිවන් සුව ලැබේවා ධර්මානුශාසනා ප්‍රවතු අද දේශකයන්න් වහන්සේ හබර ආධිහාරාධිපති හා මාතර රොටුඹ බුදුගල රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද හබරකඩ ඉන්ද රතන ස්වාමින්දයන් වහන්සේ